නිවන් මඟ ධර්මදේශනා මාලාවේ නීවරණ ධර්මයන් පිළිබඳව සිදු කරන දෙවන ධර්මදේශනාව. සමන්ත චක්කවාලේසු වත්සවත්තන්තු දේවතා සබ්බම්මං මුනි රාජස් සුනන්තු සක්ක මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ වරං භවංතා ධම්මස්සවනකාලෝ අයං භදංතා ධම්මස්සවනකාලෝ අයං භදංතා නමෝ තස්සෝ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සෝ නමෝ තස්සෝ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සෝ නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ සදම්මා කාමච්ඡන්දස්ස පහනාය සංවත්තති අසුබෝ නිත්තස්සෝ ග්‍රහෝ අසුබ භාවනානු යෝගෝ ඉන්ද්‍රියේසු මුත්තබ්බා රෝගෝජනේ මත්තං තා කල්යාණ මිත්‍රතා සත්‍යාව කතාති සබ්බත් සම්පන්න පින්වත්නි බුදුරජාණන් සුදේශනා කරපු ආකාරයට අපේ ජීවිතය සකස් කරගන්න නම් කාමච්ඡන්දාදී අවබෝධයට බාධා කරන අවබෝධය ආවරණය කරන ධර්මයන් අපේ සිතෙන් නම් ඒවා දුරු කරගන්න නම් බුදුරජාණන් වහන්සේ දේශනා කරපු පිළිවෙතට අපි යන්න ඕනේ. ඒ පිළිවෙත අපේ පැත්තෙන් වර්ධනය කරගන්න ඕනේ. ඒ පිළිවෙත වර්ධනය කරගැනීම සඳහා කටයුතු කරන්න ඕනේ. ඉතින් ඒකට කල යුතු දේ දැනගන්න ඕනේ. කාමච්ඡන්දේ දුරුනේ නැත්තම් අපිට මේ මේ සංසාර ජීවිතයෙන් අතුමිදින්න බෑ. රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ කියලා කියන පංචකාම සම්පත්තියෙහි ඇලී ගැලී වාසය කරන ස්වභාවය. එතකොට දරුවෝ කියන්නේ මොන වස්තුද එතකොට? කාම වස්තු. නේද? දේවල් දරවල් ඉඳන් කඩන් යාන වාහන ප්‍රාර්ථනාව තියෙන ඒවනම්. ජීවිතේ මෙන්න මේ දේවල් තමයි සාධු සත්කාර ආදී මේ වගේ තැනකට යන්න ඕන මම බොහෝ භෞතික සම්පත් සහිත කෙනෙක් බවට වෙන්න උත්පත් වෙන්න ඕනේ කියලා ඒ ඒ දේවල් නම් ලෝකයේ තියෙන දේවල් දැකලා පින්නන්නේ පාර යනකොට ලෝකයේ අරමුණු කරනකොට රූපවාහිනිය ආදී බලනකොට දකින්න නොයේක දේවල් මේවා තරම් වටින දෙයක් මේවා තරම් ඉහළ දෙයක් තවත් නැහැ කියලා මේවා ලබා ගන්නවා නම් මොනතරම් සපදායක ජීවිතයක් ලැබෙනවද කියලා කල්පනා වෙනවා නම් අන්න ඒක තමයි කාමචන්දේ ස්වභාවය නේද? ඉතින් ඒ ඒ හැම දෙයක්ම ඒ ඒ හැම දෙයක්ම සසර යන්න හේතු වෙනවා ඒවා ලබා ගැනීම සඳහා බොහෝ දුක් විඳින්න හේතු වෙනවා ඒවා විතරක් නෙවෙයි ඒවා හින්දා පැවිදි දැවිදි සහිත ආශ්‍රවයන් උපදිනවා ඉතින් මොන දේ ලබා ගත්තත් ඇති වෙන්නේ හරිද ලෝකයේ තියෙන ඉහළම තනතුරක් තමයි ලෝකයේ බලවත් රටක නායකයෙක් වීම අපි හිතමුකෝ ඇමරිකා ජනපදයේ නායකයා වීම හරිද මට මහන්සිලා මහන්සිලා ගොඩේ මහන්සිලා අපි හිතමුකෝ එතෙන්ටම ගියා කියලා මම කොහොමද ඇමරිකාවේ ජනාධිපති වුණාම ඒත් සැනසීමක් තියෙනවද ඒත් තනසීමක් නැහැ. නේද? ඒ ජරා දුකෙන් අත මිදීමක් නැහැ, ව්‍යාධි දුකෙන් අත මිදීමක් නැහැ, මරණ දුකෙන් අත මිදීමක් නැහැ. ප්‍රියංගෙන් වෙන්වීමෙන් ප්‍රියංගෙන් වෙන්වීමේ දුක එයාට තියනවද නැද්ද? එයාට තියෙන අප්‍රියන් හා එක්වීමේ දුක තියනවද නැද්ද? කැමති දේ නොලැබීම, එච්චර කරලා කැමති දේ නොලැබීමේ දුක තියෙනවා. ඉතින් ඒ වගේ මේ මේ කාමච්ඡන්දය කවදාකවත් පින්නත් ලබා දීලා ඉවර කරන්න පුළුවන් එකක් නෙවෙයි නේද? ඒකට අදාළ දේවල් දිලා ගින්දර වගේ ගින්දරට මොන දේ දැම්මත් පුච්චලා ඉවර කරන්න පුළුවන්ද? බෑ. අන්න ඒ වගේ තමයි මේකට කොච්චර දේවල් දුන්නත් පිච්චිලා යනවා මිසක් ආ ඉතුරු වෙන දෙයක් නෑ. මේකට මදි. ඉතින් අන්න ඒ වගේ මේ තියෙන කාමච්ඡන්දය අයින් කරගන්න කටයුතු කරන්න ඕනේ. ඒ සඳහා කලේතු දේවල් මොනවාද? අපි ඒ කාමචන්දේ කියන කාම පරිදාය, කාම ස්නේහය, කාම මුර්ජාව හරිද මේ විදිහට මේ කාම නන්දී කියලා කාම වස්තුන් හින්දා තියෙන සතුට, කාම වස්තුන් හින්දා තියෙන පරිදාය, කාම වස්තුන් හින්දා තියෙන පිස්සු වගේ හැදෙන ගතිය හරිද? මේ හැම දෙයක්ම කාමචන්දයට රාමචන්දයයි කියලා අපි ඊයේ සුද්ධෝදේව සාකච්ඡා කරා. අද අපි සාකච්ඡා කරන්නේ ඊ අපි කතා කරා සුබ නිමිත්ත සහ යෝනිසෝ අයෝනිසෝ මනසිකාරය තමයි කාමචන්දය ඇති වෙන්න හේතුව කියලා. ඉතින් අද දවසේ අපි සාකච්ඡා කරන තවත් කාමච්ඡන්දය ප්‍රහාණය කරවන්න අවශ්‍ය කරන ප්‍රහාණය කරන්න නම් මොකද කරන්න ඕනේ? අසුබ නිමිත්ත උපදවා ගන්න ඕනේ. කාම පළවෙනි කාරණාව තමයි කාමච්ඡන්දය ප්‍රහාණය කිරීම සඳහා කළ යුතු දේවල් වල තියෙන අසුබ නිමිත්තක්. ඒ කියන්නේ මේ ලෝකයේ කාම වස්තුන් සුබයි කියන හැඟීම වෙනුවට අපිට ඒවා දකින්නකොට අසුබයි කියන හැඟීම උපදවා ගන්න ඕනේ. ඒක තමයි පළවෙනි කාරණාව. දෙවෙනි කාරණාව තමයි කාමච්ඡන්දය අයින් කර ගැනීම සඳහා තිබිය යුතු අසුබ භාවනාමි යෝගෝ. එතකොට අසුබ අසුබ භාවනාවෙහි යෙදෙන්න ඕනේ. මොකද ඒ අසුබ නිමිත්ත පිළිබඳ තියෙන අසුබ චේතනාව අසුබ හැඟීම ඊටාම ප්‍රබල කරගන්න ඕනේ. නිමිත්ත උපදවාගෙන බෑ. ඒ නිමිත්තක හේ තියෙන්න ඕනේ යෝනිසෝ මානසිකාරය ඇති කරගන්න නම් භාවනාවෙහි ඒ නිමිත්ත තහවුරු වෙන විදිහට භාවනාවෙහි යෙදෙන්න ඕනේ. ඉතින් එහෙම නැත්නම් දැන් අපි ඊයේ කතා කරා මේ හැම ගැන. මේ මනුස්ස හැමක තියෙන අපිරිසිදු ස්වභාවය, පිළිකුල් ස්වභාවය ගැන කතා කරා. අන්න ඒ පිළිකුල් ස්වභාවය පිළිබඳව අපි භාවනාවකින් අපේ හිතට ඒ පණිවිඩ අපේ හිතෙන් නැగిලා යන විදිහට, අට්ටික සංඥාව නැగిලා යන විදිහට මස් සංඥාව නැగిලා යන විදිහට. ඊළඟට ඒ ශරීරයේ තියෙන නොයේකුත් নানা ප්‍රකාරස්ස අසුචිනෝ පච්චවෙක්කති කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරා මේ ශරීර නොයේකුත් අසුචි වලින් පිරලා තියෙනවාය කියන අදහස නැగిලා එන විදිහට ප්‍රබලව නැగిලා එන විදිහට අපි අපේ මනස සකස් කරන්න ඕනේ. ආන්ගම සකස් කර අසුබ භාවනාව ගැන බොහෝ දේවල් සාකච්ඡා කරා බොහෝ කාලෙක. ඉතින් මේ අත දන්නවා අසුබ භාවනාව කියන්නේ මොකක්ද කියලා. ඒකෙන් කොහොමද කාමච්ඡන්දාදිය නැති වෙන්න හේතුවක් වෙනවා ඉතින් ඒක කරන්න ඕනේ. කරලා අපේ හිත ඒ ඒ තැන්වලදී ඒවා අසුබ හැඟීම එන විදිහට සකස් කරගන්න ඕනේ. එතකොට ඊළඟ කාරණාව තමයි ඉන්ද්‍රියේසු බුද්ධද්වාරෝ කියලා කියන්නේ. ඒක අපි බොහෝ අසරෙන් සාකච්ඡා කරපු කාරණාවක්. එහෙනම් පළවෙනි එක අසුබ නිමිත්ත, දෙවෙනි එක අසුබ භාවනාවන යෝගෝ ඒ කියන්නේ මානසිකාරය ඇති කරගන්න ඊළඟ එක ඉන්ද්‍රිය සංවරය කියන එක. ඉන්ද්‍රිය සංවරය ගැන සබ්බාස සූත්‍රයේදී කතා කරා ඊට පෙර ආපුවත් කතා කරා ඒ හින්දා ආයෙ කතා කරන්න අවශ්‍යතාවය නැහැ. කාමච්ඡන්දය නැති කරගන්න නම් ඉන්ද්‍රිය සංවරව බුද්ධද්වාරය වාසය කරන්න ඕනේ. ඉන්ද්‍රිය සංවරය වාසය කරන්න. ඉන්ද්‍රියන් වලින් ලබා ගන්න රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ ධම්ම කියන දේවල් සුවයි සුබයි සුන්දරයි කියලා අරගෙන එහෙම දැනුණාට පස්සේ තුන මේ දැනෙනවා නම් ඒ දැන දේ නැවත දැක දැක නැවත අහහ නැවත විඳ විඳ ඒවා කෙරෙහි අධිකතර වූ සතුටක් නැවත නැවත ඇති කරගන්නමින් කටයුතු කරන්නේ නම් එයා ඉන්ද්‍රිය වහගෙන ඉන්න කෙනෙක් නෙවෙයි. හරිද? ඉන්ද්‍රිය වහගෙන ඉන්නවා කියලා කියන්නේ ඇස් පියාගෙන කන් වල පුළුන් ගහගෙන ඉන්නවා කියන එකද? නෑ එහෙම එකක් නෙවෙයි. ඉන්ද්‍රියන් වලින් තමයි මේ ඉන්ද්‍රියන් වලින් තමයි අපිට උපාදාන සිද්ධ වෙන්නේ හේතුවට රූප දැක සතුටු වුණා. සතුටු රූප දැක සතුටු වෙනකොට නැවත නැවත හරි හරි බල බල අපේ හිතේ උපදින සතුටට නැවත අවස්ථාවක් දුන්නා. එතකොට මොකද මේ ඒ වස්තුන්හි ඇලීමක් සිද්ධ වුණා. මේ සතුටු වෙච්ච දේ කෙරෙහි ඇලුනා. ඇලිච්ච දේ ග්‍රහණය වුණා. එතකොට මොකද වෙන්නේ? අන්න ඒ තනත්තන්ට මේකෙන් කරවෙන්න බැරි වුණා. නේද? උගුලේ වැටුණා වගේ වුණා. ඊට පස්සේ මොකද වෙන්නේ? ඒ වස්තු නැතුව බැරි වෙනවා පින්වත් ඒක මම අමුතුවෙන් කියන්නේ නේද දැන් හොඳටම දන්නවා බණහනා විදිහට නේද මේ ඉන්ද්‍රියන් තුලින් යමක් දැක අසා විඳ සුවයි සුන්දරයි ප්‍රියයි මధుරයි කියලා නැවත නැවත නැවත නැවත නැවත නැවත ඒවා විඳින්න ගත්තොත් ඒවා අහන්න ගත්තොත් ඒවා දකින්න ගත්තොත් ඒවා නැසී බැරි ගත්තොත් පත් වෙනවා ඊට පස්සේ ඉවරක් නැතුව ඒව නැවත නැවත නැවත නැවත දෙන්න ඕනේ. ඉතින් අන්න ඒ තත්ත්වයෙන් අයින් වෙන්න නම් කාමච්ඡන්දය අයින් වෙන්න නම් ඉන්ද්‍රියසු බුද්ධස් ධාරෝ නේද? ඉතින් ඒකෙන් අපි බලන්න ඕන අපි එහෙම කැමති රූපය නැවත නැවත දකින්න නැවත අසමින් වෙනන්නේ ගිනි තියාගත්තා වාගේ තමයි මේ වැඩේ. ඉතින් ඉවරක් නැතුව බලන්න ඕනේ, ඉවරක් නැතුව අහන්න ඕනේ. හරියට නිකන් අර සුලියකට අහුණා වගේ ඊට පස්සේ නොබලා ඉඳ බැරි වෙනවා. හරි සැඩ පහරකට වැටුනොත් එහෙම ආයෙත් ඒක දිගේ යනවා. ඒ වගේ මේ ලෝකයේ තියෙන මේ රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ධම්ම කියන මේ දේවල් ඒවත් එක්ක අපි යෙදීදී යෙදීදී යෙදීදී නැවත නැවත නැවත නැවත ඒවාගෙන් ලැබෙන දේවල් ආහාරයක් විදිහට මේ හිතට ලබා දුන්නොත් ඒවා නැතුව බැරි වෙනවා මේ හිතට. ඊට පස්සේ ඒ වාගේම පිටිපස්සේ පන්නන්න ඉවරක් නැතුව පන්නන්න පටන් ගන්නවා. නේද? මේ හිත ඒ වාගේ පස්සේ පන්නනකොට අපිට කිසිම කරන්න බෑ. නැත්තරම නැතිලා යනවා. ඉතින් ඒක හින්දා අපි මේක හොඳින් තේරුම් අරගෙන ඉන්ද්‍රිය සංවර කරගන්න ඕනේ ඉන්ද්‍රියන් වසාගෙන කටයුතු කරන්න ඕනේ ඉන්ද්‍රිය ඉන්ද්‍රියයේසු දුක්ඛද්ධාරය කියලා කිව්ව එකයි ඊළඟට පින්නත් මේ භෝජනේ මත්ඤ්‍යතා මේ කාමචන්දේ නැති වෙන ප්‍රධාන හේතුව තමයි භෝජනේ මාත්‍රඤ්‍යතාවය දන්නේ නැතිකම ඇයි එහෙම කියන්නේ ඇයි ඒකට මූලිකත්වයක් දීලා තියෙන්නේ මේ කාමචන්දේ අයින් කරන වැඩපිළිවෙලේදී ආහාර පාලනය කරන්න ඕනෑම කියලා බුදුරජාණන්සේ දේශනා කරලා තියෙනවා. අන් ඒවා වගේ නෙවෙයි ආහාරයේ පංචකාම සම්පත්තියන් තියෙනවා. ආහාර දැකීමෙන් සතුට උපදිනවද නැද්ද? ආහාර ගැන ඇසීමෙන් සතුට උපදිනවද නැද්ද? ආහාර ආග්‍රහණයෙන් සතුට උපදිනවද නැද්ද? ආහාර වල රසයෙන් සතුට උපදිනවද නැද්ද? ආහාර ස්පර්ශයෙන් සතුට පුදිනවද නැද්ද? එහෙනම් ඒ කියන්නේ ආහාර අපිට ගන්නකොට සතුට පුදිනවා. එහෙනම් පංචකාම සම්පත්තියෙන් වැඩෙන එකක් තමයි ආහාරය කියලා කියන්නේ. ඉතින් ආහාරය පාලනය කරගන්න ඕනේ. හරිද? ඒ විතරක් නෙවෙයි විදු ලෙස ආහාර ගන්න නැත්තන්ට මේ කාමච්ඡන්ද අඩු කරගන්න පුළුවන් කමක් නැහැ. ඒ මොකද එයාලගේ ශරීරපවා මේක කම්මැලිකම වැඩි වෙන්න හේතුවක් වෙනවා ශරීරය ස්ථිර වෙන්න හේතුවක් වෙනවා අසනීප වැඩි වෙන්න හේතුවක් වෙනවා හරිද? මේක ලොකු පුහුණුවක්. gedara කරගන්න පුළුවන් නිවසේ ඉද්දී ඇති කරගන්න පුළුවන්. බොහෝ දෙනාගේ කල්පනාවක් තියෙනවා මේ මේ මම මගේ අන්තිම කාලේ මම ඔක්කොම අතහැරලා දාලා තවකට යනවා කියලා. නේද? අනිත් අය වගේ නේ මම ඔන්න මම ඔක හරියටම කරනවා කියලා. එන්නත් හරියටම කරන්න දැන් පටන් ගන්න. එහෙම යන්න අදහසක් තියෙනවා යන්න ඉස්සෙල්ලා වැඩි පටන් ගන්න ඕනේ නැද්ද? හ්ම්. ගෙදරම තියෙන ළඟම තියෙන ලොකු අවස්ථාවක් වෙන ධර්මය අවබෝධ කරගන්න. ළඟම තියෙන අපිට නොපෙනෙන අවස්ථාවක් වෙනවා. ඒ තමයි ආහාර පිළිබඳ තියෙන විදුකම අයින් කරන්න උදස්නාවට වැටෙන. හරිද? ඒක අයින් කරන්න කොච්චර අමාරුද කියනවා නම් ඒකට වේදනානුපස්සනාවක් ඕන වෙනවා. ඒකට අසුබ නිමිත්තක් ආහාරයේ ප්‍රතිකූල සංඥාවක් මොන මේ වගේ නොයේකු දේවල් ඕන වෙනවා. එහෙනම් ආහාරයේ මාත් මාත්‍රයට අනුව නිවැරදිව ප්‍රත්‍යවේක්ෂා කරලා ඒ ආහාරය ලබා ගන්න අපි සාමාන්‍ය ගිහියන්ට පුදු වෙන්න පුළුවන්. මේක මොකද ආහාරය වන් කියන්නේ වාහනයකට තෙල් ගහනවා වගේ. මේක මේක පවත් ගන්න විතරයි. මේක පවත් ගන්න විතරයි ආහාරය මේ ජීවිතේ ගෙනියන්න විතරයි. බොහෝ අසනීප හදිස්සාව ඒ අසනීප වැඩි කරගන්නේ ඇයි? කෙලිම කිව්වොත් පෙරේතකම හින්දාමයි. නේද? ප්‍රේතකමෙන් තමයි වෙන මොකක්වත් ඕනේ නැහැ. ප්‍රේතකමට ප්‍රේතකම කියන්න පුළුවන් වෙන මොකක්ද කියන්නේ නේද? හ්ම්. ප්‍රේතකමට ප්‍රේතකම කියන්න පුළුවන් වෙන මොකක් හරි කියලා හරියනවද? හෑ හොඳම කතාව කියන්න ඕනේ. ඒකකොට තමයි රුදෙන්නේ වැඩේ. නේද? හ්ම් ආහාර හින්දා හරියට දුක් විඳිනවා අපි. මම ඊතර දැක්කනේ බත් හින්දා විඳින දුක කියලා. නේද? හැම ආහාරයකින් අපි විඳින එකම වෙලාවක විතර සතුට තියෙන්නේ. මේ දිවේ ගෑවෙන වෙලාවේ විතරයි. අනිත් හැම වෙලේම ඒක දුකක් වෙන ඉතින් ඒකින්ද මේ ආහාරය ගැන නිවැරදි මෙනෙහි කිරීමක් කරලා තමන්ගේ ආහාරය මාත්‍රාන්තාව ඇති කරගන්න ඕනේ නැත්නම් කාමසන්දෙන් අයින් වෙන්න පුළුවන් කමක් නැත්තේ ඇත්තේ නැහැ ඊළඟට කල්යාණ මිත්‍රතාවය කාමච්ඡන්දේ නැති වෙන්න අපිට ධර්ම ශ්‍රවණය කරන්න ඕනේ ඒ ශ්‍රවණය කරපු ධර්මයන් අපේ ජීවිතයට ගලපා ගන්න තනියම බෑ කියලා. හරි? ගලපා ගන්න තනියම බැරි වෙනකොට මොකද කරන්න ඕන? අන්න ඒ කොහොමද මගේ ජීවිතයට ගලපන්නේ කියලා. කොහොමද මගේ ජීවිතයට ගලපන්නේ කියලා හොයාගන්න ඕනේ. ඒක හොයාගන්න තනියෙන් බැරි වෙනකොට ඒ පිළිබඳ දැනුම තේරුම තියෙන කල්යාණ මිත්‍රයන්ගේ ආශ්‍රය ඕන වෙනවා. ඒකවත් නෙවෙයි තමන්ගේ උත නිබඳව ධර්මයේ ඇරිලා තියෙන්න නම් කාමචන්ද අඩු වෙන්න නම් කාමචන්ද අඩු පුද්ගලයන් සේවනය කරන්න ඕනේ. ඒ තමයි කල්යාණ මිත්‍රයෝ. හරිද? ඒකින්ද මේ කාමච්ඡන්දේ වැඩි අය සේවනය කරන්නේ නැතුව කාමච්ඡන්ද අඩු අයව ආශ්‍රය කරන්න ඕනේ. කල්යාණ මිත්‍ර ආශ්‍රය කරන්න ඕනේ. ඊළඟට සත්‍යය කතා. ඒකයි අපිට ප්‍රශ්නේ නෑ නේද? නේද හැම වෙලේම සත්‍යය කතාව නේද ඉන්නේ? නේද? හ්ම් කටේ තුනම කොහොමද? නේද මොකද මේ වෙලා තියෙන්නේ කියලා බලන්න තුනත් මේ මම හැමදාම කියනවා අපි උද්දාමයටපත් වෙලා ඉන්නේ මේ ලෝකෙට ඇවිල්ලා දැක්ක රූප, දැක්ක ශබ්ද, දැක්ක දැනිච්ච ගඳ, දැක්ක රූප, ඇහිච්ච ශබ්ද, දැනිච්ච ගඳ, රස, ස්පර්ශයන් ගැන හිතට උනොත් එන කෑම කතාවක් එක්ක. කෑවවල් කෑම මෙහෙමයි අපි කෑවා කියලා. හරි එක රූප කතාවක්, අහවල් රූප මෙහෙමයි මෙහෙමයි කියලා එක ශබ්ද කතාවක්. නේද? ගන්ධ කතාවක්. රස පිළිබඳ කතාවක්. ස්පර්ශ පිළිබඳ කතාවක්. නේද? ඒවනේ නේද? නැත්තම් ආදරය ආදී ධර්ම ගැන තරහ ගැන නහවලා මෙච්චර තරහින් ඉන්නවත් එක්ක ආයෙව ගැන කතාවක්. මේ ලෝකෙට ඇවිල්ලා හම්බෙච්ච දේවල් ගැන අපි පැය ගණන් එකතු වෙලා කතා කරනවා. පිසුවදිලා වගේ කෑ ගහනවා ඉස්කෝලයක් ඉස්කෝලේක මේ ඉස්කෝලේ කරුණාව කොහොමද සද්දේ? නේද? ඉස්කෝලේ කරනවා විතරක් නෙවෙයි භාවනා වෘතහනක් කරනවා කොහොමද? <laughs> භාවනාවට ප්‍රධානක් වෙනවා හුඟා තැන් වල මහා ගෝසාවක් එනවා. එහෙනම් ඒක කරලා නැහැ හරියට. හරි. එකතු වෙලා ඉවර වෙලා යනකොට සංවර භාවය නැහැ මොනවා හරි කය ගහනවා. හරි භාවනාවට ප්‍රධාන ඉවර වෙලා සමහර යන අය දකින්න ගාල ගෝට්ටි කඩාගත්ත වගේ පාරවල් වල වාහනයකටවත් යන්නේ නැහැ. කිසිම සංගය යන්නේ කොහෙද කියලා ඔක්කත් දන්නේ නැහැ. ඉතින් මොකද මොකද වෙන්නේ? අපි පැහැදිලිව සංවර වෙන්නේ නෑ පැහැදිලිව සංවර වෙන්නේ නෑ පින්නත් නේ ධර්මයෙන් පෝෂණය වෙනවා නම් අපි සංවර වෙන්න ඕනේ. ඒ සංවර වීමට හේතු වෙන ලොකු දෙයක් තමයි සත්‍යය කතා සංවර වීමට හේතු වෙන කාමච්ඡන්දය අඩු වෙන්න හේතු වෙන කතා. හරි. නිකන් දැන් අපි බලමු එක වැඩක් එක වැඩක් ගැන බලමු. අර මම අහලා තියෙනවා මොකද්ද? තියෙනවා එක පොය දවසට යන පොය දවසට යන ඒ දවසට තිබුණා දැන් නම් තියෙනවා සිත නිවන කතාව කියලා ටෙලිනාට්‍යය. නේද? හ්ම්. ඒක ගැන මේ මම කියන්නේ. ඒ වගේ ගැන නෙමෙයි. හරි. සාමාන්‍ය රූපවාහිනියේ තියෙන ටෙලිනාට්‍ය අපේ ආච්චි අම්මලත් හොඳට ඉඳගෙන බලනවා. මේවා බැලීමෙන් සීයලක් බලනවා. එතකොට මේවා බැලීමෙන් ඒ සිත්වලට යම් සතුටක් උපදිනවා නම් ඒ උපදින්නේ තමන්ගේ කාමච්ඡන්දයට ආහාර ලැබිලාද නැද්ද? හොඳට බලන්න මම කියන හින්දා නිකන් නිකන් හිතලා බලන්න. නේද? ඒ වගේ තියෙන කාම වස්තුද නැද්ද? ඒතර කාම වස්තු දැක තමන්ගේ හිතට සැනසීමක් ඇති වෙනවා. නැත්නම් ඒක බලන්නේ උත්තර. උත්තර මහන්සියලා ඒක බලන්නේ වෙන ඔක්කොම වැඩ පැත්තකට දාලා ඒවා බැලීමෙන් සතුටක් ඇති වෙනවා. එහෙනම් මගේ හිත තාමත් නේද? සීය කල්පනා කරන්න ඕනේ. ආතිත් කල්පනා කරන්න ඕනේ. සම්මත් කල්පනා කරන්න ඕනේ. තාත්තත් කල්පනා කරන්න ඕනේ. මගේ හිත තාමත් නේද? මොකද වැඩි? කාම ඡන්දෙට තදින්ම බරයි කාම කාම වස්තුන් කෙරෙහි බරයි. මේ තරුණ කට්ටිය තරුණ තැන්වල තරුණ අය එකතු වෙලා මේ කරන දේවල් දිහා නේද? ලොකු හස්තක ලොකු කරගෙන පැය ගානක් බලාගෙන ඉඳීමෙන් ලැබෙන පහත් සතුටක්. අනිත්‍ය දේවල් දැනගැනීමෙන් ලැබෙන පහත් සතුටක් ඒක. නැද්ද? අනිත්‍ය දේවල් දැනද්ද තේන්නා තිරුවන්නේ. ඔව් පවුලක විස්තරයක් තියෙන පවුලක කණ්ඩායමක විස්තර. මේ මම කිව්වතාවක්ම කිව්වද? කණ්ඩායමක විස්තරයක් තියෙනවා නේ. හරිද කණ්ඩායමක නේද? ඒක වෙනකොට අපි හොඳට දන්න බොරුවක් කියලා. ධර්මයන් ගමේ විස්තර කරනවා නම් ඒක තමයි කමන්නේ. ඒක ඇත්තක් නේ. හරි හදිසියේ නඩුවකට සාක්ෂි දෙන්න හරි පුළුවන් ඒක. නේද? ඒක හොයාගත්තට ටිකක් හරි කමන්නේ නැහැ කියලා. හොඳයි කියලා කියනවා නෙවෙයි. ගමේ විස්තර දන්නවා ඇති මොන හරි වෙච්චලා වගු කියන්නත් බැරි. වගු උත්තර ගන්නත් බැරි. නේද? නේද? ඉතින් එහෙනම් අපි බලන්න ඕන අපි තුල තියෙන සිරුම් වශයෙන් තියෙන මේ කාමචන්දය හොයාගන්න ඕනේ. හ්ම්. ඉතින් මේ කාමචන්දය හොයාගෙන ඒක අයින් කරගන්න ඒ ඒ ඒ අර අසත්‍යය කතාවලට වැටෙනවනේ අනුඟ ඉස්සර දැන් අනුන්ගේ විස්තර ගැන විතරක් කියලා දුන්නොත් ඕකෙන් ගැලවෙනවා. එතකොට ඒක කතා කරලා නෑ බලාගෙන ඉඳලා තියෙනවා. අනුන්ගේ දෙයක් ඉස්සර නැතිව කාහරි අහගන්න වෙන කරන් දෙන්නේ. මේක මොකද කරලා තියෙන්නේ? තෝරාත්තෙන් හොඳා කලාවට සිද්ධ වෙන්නේ තමන්ගේ කාමචන්ද වැඩි වෙන්න හේතු වෙන දේවල් තමයි බලාගෙන ඉන්නේ. මේකින්ද ඒවා කර කර මේ නිවන් දකින්න ලෑස්ති වෙනාට ඒක කරගන්න හම්බෙන්නේ පැහැදිලිවම නිවසේදී අතහැරිය යුතු දේවල් අව තියෙනවා. හරි. ඉතින් සමාධිය නැහැ කියනවා මට ওই භාවනාව හරියන්නේ නැහැ කියනවා. එකේ කියලා කියනවා. ඉතින් ඒ හරියන්නේ නැත්තේ ඔන්න ප්‍රතිපත්ති මාර්ගයට එන්නේ නැති හින්දා. ඉතින් ඒ හින්දා ඔන්න සත්‍යාය කතා, කල්යාණ මිත්‍රතා මේවා ආහාරේ මාත්‍රඤ්‍යතා ඉන්ද්‍රියසු දුක්ඛ ద్వාරතා හරිද ඒ වගේම අසුබ භාවනානුයෝග අසුබ නිමිත්ත කියලා කියන මෙන්න මේ කාරණා කාමචන්දේ නැති වෙන්න ප්‍රබල වශයෙන් හේතු වෙනවා. ඉතින් අහලා බලන්න ඔය ටික දැනගෙන හිටියාද මං කරනවාද කියලා. අසුබ නිමිත්ත පුරවා ගන්න කටයුතු කරනවාද අහලා බලන්න තමන්ගේ හිතේ. අසුබ භාවනාව කරනවාද තමන්ගේ හිතෙන් අහලා ගන්න මං කරනවාද කියලා. හරිද? කාමච්ඡන්ද ගුලිය නැත්තම් වෙන්නේ. හරි එහෙමම ඉන්නවා මේක කරන්න ඕන ටික කරන්න පුළුවන් කවදාකවත් හරියන්නේ හරියන්නේ නැහැ කරන්න ඕන ටික කරලා තවම හිතලා බලන්න ඕනේ මම එහෙම කටයුතු කරනවාද කියලා. ඊළඟට ඉන්දියන් සංවර කරගෙනම ඉන්නේ හරි කියලා අහලා බලන්න තමන්ගේ හිතෙන්. ආහාර පාලනය කරනවද? අහලා බලන්න හිතෙන්. නේද? කල්‍යාණ මිත්‍ර ආශ්‍රේණ කොහොම හරි ටිකක් තියාගන්න. ඒත් ඇද්ද? නදී සත්‍රාය කතා තියෙනවාද? නෑ. පාරේ එනකොට හරකෙක් දැක්කා. හරි. මේ හරක කවදාකවත් මනුස්සයෙක් කියලා ඉපදිලා නැතිවද? ඉපදිලා ඇති. බණ අහලා නැතිවද? අහලත් ඇති. ඒ බණත් අහලා මනුස්සයෙකුත් වෙලා ඉපදිලා හිටිය කෙනා මොකද මේ හරකෙක් උනේ? කාමචන්දය බහුලව තිබුණා නේද? කාමචන්දේ බහුල වුණොත් එහෙම ප්‍රාණඝාත කරනවා. අවත්තාදාන කරනවා. කාමයේ වරදවා හැසිරෙනවා. බෝරු කියනවා. කේලම් කියනවා. තරුස වචන කියනවා. එහෙනම් මිනිස්සෙක් කියලා උපදිලා බණත් අහපු කෙනා ප්‍රතිපත්තියට ආවේ නැත්නම් හරකෙක් වෙන්න තියෙන දෙකක් තියෙනවද නැද්ද? මේ බණ මාලාවේ මම හිතන්නේ මේක මම දැන් හතරවෙනි වතාවට විතර වගේ කිව්වේ. නේද? හරකෙක් වෙන්න පුළුවන්, එළදෙනක් වෙන්න පුළුවන්, බල්ලෙක් වෙන්න පුළුවන්, නේද? තිරිසන් සතෙක් වෙන්න පුළුවන් මේ කාමචන්දය අයින් කරගත්තේ නැත්තම්. එහෙනම් නිකන් ඉඳලා කාමචන්දේ හුඟාක් දෙන කල්පනා කරනවා. මට ඒක සමහර අය කියන මම හොඳට අහලා තියෙනවා. මට ඒ තරම් ආසාවක් නැහැ. මට ආසාවක් නැහැ. ඒක තමන්ටම වංචනික කතා කියනවා. හැබැයි බලන්න වෙලාවට හැබැයි. සායම් බොරන වෙලාවට නම් කෑමක් ගැන කතා කරන වෙලාවට බලන්න ඕනේ. දරුවෝ ගැන කතා කරන වෙලාවට බලන්න ඕනේ. ඉඩම් ගැන කතා කරනකොට බලන්න ඕනේ. හැබැයි කියන්නේ නම් පත්‍රෝ කියන්නේ බොරුවක් නෙවෙයි කියන්නේ. ඒ <laughs> කියන්නේ තමන්ගේ කාමචන්දය තමන් දන්නේ දන්නේ නැතිඳයි එහෙම කියන්නේ. ඒක කාමචන්දයට ප්‍රතිවිරුද්ධව කළ යුතු දේවල් කරන්නේ නැතුව තුනත් මේ කවදාකවත් කාමචන්දේ නැති වෙන්නේ නැති වෙන්නේ නැහැ. කාමචන්දය අවුන්නේ නැහැ. එහෙනම් කරන්න ඕන දේවල් කරන්න ඕනේ. ඒකද ඒ ටික කරනවාද කියලා නැවත නැවත නැවත නැවත විමසා බලන්න. හ්ම්. විමසා බලන්න දැන් ඉතින් ආහාර පාලනය පටන් ගන්න දෙනවා. මාත්‍රාවකට ආහාරය ගැනීම පටන් ගන්න ඕන දැන් ඉතින්. ඉන්ද්‍රිය සංවරය ආරම්භ කරන්න ඕනේ. අසුබ නිමිත්ත ඒ කියන්නේ මේ ලෝකයේ දකින දේවල් සුබ නැති බව මෙනෙහි කරන්න. අසුබ භාවනාවෙන් යෙදෙන්න ඕනේ. හොඳයි. එහෙනම් දැන් අපි අසුබ නිමිත්තක් ඇති කරගන්න මේ ලෝකයේ දකින දේවල්. දකින අහන විඳින දේවල් කාම වස්තුන් පිළිබඳව ඒවා හොඳ දේවල් නෙවෙයි ඒවා මෙන්න මේ જાතිය දේවල් කියලා අසුබ නිමිත්තක් ඇති කරගන්න මෙනෙහි කරන්න ඕන කාරණා කීපයක් පිළිබඳව ධර්මයේ තියෙන ආකාරයට සාකච්ඡා කරමු බලන්න. පළවෙනි දේ තමයි මේ කාම වස්තුන් පිළිබඳව ඒක කියනවා අට්ටිකංක රූපමා කාමා කියලා. අද ආකාර 11 ගැන සඳහන් කරලා තියෙනවා. කාමය මොකක් වගේද? කැටකබල්ලක් වාගේ මොනවද මස්කට මේ කටු මස්කටක් වාගේ. ඇයි එහෙම කියන්නේ? බල්ලාට මස්කට හම්බෙනවා. හම්බුනහම මොකද කරන්නේ? අනේ අර මස් අයින් කරපු කට හම්බෙන්නේ. හම්බුනහම ඒකේ මස් සුවඳ තියෙනවා. මෙයා අරන් ගිහලා හපනවා. දේ සුවඳ තියෙනවා. මස් සුවඳ තියෙනවා. හපනට එයාගේ දත් වලින් මේනවා. එයා හිතන්නේ හරි මස් කෑල්ලෙන් තමයි දෙන්නේ කියලා. ඉතින් ඉවරක් නැතුව අර ගහනවා. හරි. කාම ලෝකයේ තියෙන වස්තුන් පිළිබඳව මේ වගේ කියලා ධර්මයේ සඳහන් වෙනවා. ඒ වගේ ඒ වගේ දෙයක්. ඇත්තද දන්නේ. ධර්මයේ තියෙන හිඳ ගන්න එපා. හ්ම්. ධර්මයේ තියෙන හිඳ ගන්න එපා. මේ බලන්න ඇත්තද නැත්තද කියලා. ඒක ඒ වගේම ගන්නේ නැහැ කියලා. හරි. දැන් ඔක්කොම තියෙන්නේ තමන්ගේ පැත්තේ. අර බල්ලා මස් කත්ත හැපුවට ලේ එන්නේ තමන්ගේ දත් වලින්. නේද? බලන්න මේක එහෙම නෙවෙයිද කියලා මම ඊයේ කියවන එක. නමුත් මෙතෙන්ට ආයෙ මේ උපහරණයට ගලපෙන හින්දා ආයෙ කියන්න වෙනවා මට. මේ බයිසිකලයක් ඕනේ කියලා හිතනවා. දැන් මස් කත්ත ඕනේ කියලා තමයි හිතන්නේ. හරිද? කෙනෙක් හිතනවා බයිසිකලේ තමයි මුළු ජීවිතේම කියලා. දැන් කොහොමද බයිසිකලයක් ගන්න? දැන් මොකටද මේ ගත්තේ? සතුටු වෙන්න. ඒ කියන එක ගත්තාම සතුටුයි කියලා. දැන් බයිසිකලේ ගත්තා. දැන් බයිසිකලේ තියෙනවා. සතුට. සතුට මොකද වෙන්නේ? සතුට කියන්නේ. සතුට නෑ බයිසිකල තියෙනවා. විවාහ වෙන්න ඕනේ කියලා හිතනවා කෙනෙකුට. ආනමයි මේක තමයි ජීවිතේ දින එකම සතුට විවාහ වීමයි කියලා. දැන් විවාහ වෙනවා. නේද? විවාහය නම් තියෙනවා. සතුට නෑ. එහෙනම් විවාහයෙන්වත් බයිසිකලෙන්වත් කොහෙන්වත් නෙවෙයි සතුට ගලන්නේ. කොහෙන්ද? ඒක අමතක වුණාට. තේරෙනවද සුපි? එහෙනම් මේ ගලන්නේ මස් කැල්ලෙන් නෙවෙයි. මේ ගලන්නේ තමන්ගේ කටෙන්. නේද? එහෙනම් සතුට උපදින්නේ අර බාහිර වස්තු වලින් නෙවෙයි. කාම ලෝකයේ තියෙන වස්තු වලින් සතුට උපදිනවා කියලා අපි හිතනවා කියන්නේ. කාම ලෝකයේ තියෙන වස්තු වලින් නෙවෙයි සතුට උපදින්නේ තමන්ගේ සිතේ. ඒ වස්තු නැතුව සතුට පුදවා ගන්න පුළුවන් ක්‍රමයක් නැද්ද දන්නේ සේනාසන වලට වෙලා ඉන්න ස්වාමීන් වහන්සේලා දැකලා තියෙනව නේද? උන්වහන්සේලාට සතුට වෙන්න මොකුත් නැහැ. අම්මා තාත්තා නැහැ, සහෝදර සහෝදරියෝ නැහැ, රූප වාහිනිය නැහැ, ගුවන් විදුලි නැහැ, චිත්‍රපටි බලන්න යන්න නැහැ, යාළුවෝ නැහැ, හැප්පි හැප්පි ඉන්න කවුරක්වත් නැහැ. හරි. නමුත් දානකට මානකට වැඩි වෙලාවක එක පැත්තක ගිහියත්වෝ ඉන්නවා අර ගොඩාක් සතුට වෙන ගිහියත්වෝ ඉන්නවා. නේද? අර ස්වාමීන් වහන්සේලා ටිකක් පැත්තක වැඩ ඉන්නවා. කාගේ මූණු වලද සතුටු පෙනුම තියෙන්නේ? ඒ සතුටු පෙනුම තියෙන්නේ අර ස්වාමීන් වහන්සේලාගේ මූණු වලද නැත්නම් අර හැම සතුටු වෙන්න එක එක දේවල් පාවිච්චි කරන අයගේ මූණ වලද? ස්වාමීන් වහන්සේලාගේ මුහුණු හරීම ප්‍රසන්නයි නේද? හරි සතුටින් ඉන්න බව පේනවා. අනිත් පැත්ත නේද? එනේ මට වෙච්ච දේ වගේ ඉන්න මට වෙච්ච දේ වගේ නේද? ඈ වෙච්ච දේ වගේ හරි පස්සත්තාපේ එපා වෙලා වගේ මොකද කියන්නේ එපා වෙලා වගේද නැද්ද? නේද? ඇති වෙලා වගේද නැද්ද? සරන්තරේ කියනවා මට මට ඇති වෙලා තියෙන්නේ මට එපා වෙලා තියෙන්නේ කියලා කියනවා. ඒ මොකද ඒ සතුට ලැබෙන්නේ කාමවස්තු වල නෙවෙයි. මේ පුරුෂයාගේ හිතේ තියෙන සංකල්පය විරාගය කියන්නේ එහෙමතු අර වස්තු වල මේ මල් පොකුරේ නෙවෙයි සතුට තියෙන්නේ මල් පොකුර දකින හිතේ සතුට ඇති වෙන්නේ නේද එහෙනම් මේක විතරක් මේකෙන්මයි සතුට විඳින්න පුළුවන් කියලා එකක් නැහැ බලන්න පුළුවන් මේක කොච්චර අසාධාරණ ස්වභාවයක් තියෙන කියලා මේ ලෝකයේ තියෙන එක වස්තුවක් ගත්තාම ඒ වස්තුව එක්කෙනෙකුට සතුටක් අතන හදන අතරේ තවත් කෙනෙකුට දුකක් හදන. එහෙනම් ඒක සතුට වැඩෙන වස්තුවක් කියලා කියන්න පුළුවන් කම නෑ. මෝටර් සයිකලේ පුතාට සතුටක් හදනකොට අම්මට දුකක් හදනවා. මේ හැම සතුන ධ්‍යානය අම්මට සතුටක් හදනවා පුතාට සතුටක් හදනවා මිසක වෙන කෙනෙකුට දුකක් හදන්නේ නෑ. නේද? එහෙනම් එහෙනම් නියම සතුට හදන එක හැමෝටම සතුටක් වෙන්න ඕනේ. මේ අනිත් සතුට සාපේක්ෂයි. ඒ කෙනාට අදාළ වෙන එකක් මිසක් නෑ. එහෙනම් බලන්න ඕනේ මේ කාම වස්තුව නේද? බල්ලෙක් හපන මස්කට්ටක් වගේ කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරේ ඒකයි. අන්න බලන්න අසුබ නිමිත්ත හැදෙන හැටි. හරි? මේක අපිට අපි හොඳට තේරුම් ගන්න ඕනේ මේක මෙතන තමයි වැඩේ දැන් මේක අහලා කාමයේ මස්කට්ටක් වෙන්න. <laughs> කියලා නිකන් ඉන්නවා. එහෙම බෑ. බුදුරජාණන් වහන්සේ මේක දේශනා කරලා තියෙන්නේ උපමාවක් විදිහට නම් දැන් බල්ලා මස්කට්ටක් කවපුවට ඉන්නවා රජුන් දැන් ඒක අපි දැනගත්තානේ ඊයේ කටේ ලේන්නේ කියලා. දැන් ගෙදර ගියහම බල්ලා මස්කට්ටක් කවපුවා වුණකොට අපිට මොකද හිතෙන්නේ? මේ වගේ මෝඩ තකතිරු බල්ලෙක් ඇත්තට නේද? එහෙම හිතන්නේ නේද? නිකන්වත් අපිට හිතනවාද බල්ලා කවපුවා හුමස්කට්ටක් නැතිනම් අපිට අපිරියයිනේ නේද? ඇතර බල්ලට මේකෙන් ලොකු රසයක් තියෙනවා වාගේ අපිත් කඩේට ගිහිල්ලා මස්කට්ටක් හොයාගෙන ඇවිල්ලා ඒක තම්බලා හරි හත හත හිතුවොත් මොකද? නෑ එහෙම අදහසක් එන්නේ නෑ ඒක නිෂ්ඵලයි. ඒක තේරුමක් නෑ කියලා අපේ මනසට දැනෙනවා. රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ ධම්ම ආදී පිළිබඳව. හරිද? අන්න ඒ වගේ එහෙම හැඟීමක් ඒවා ඉදිරියේ දැනෙන්න ඕනේ. දෙමව්පියන්ට ළමයි දැකලා සතුට උපදිනකොට මේක මගේ හිතේ උපදින සතුටක් ඒක ළමයි ළමයින්ගේ හැදෙන එකක් නෙවෙයි මේ සතුටට මං ඇබ්බැහි වෙලා වැඩක් නැහැ නේද මේකෙන්ම මේකෙන් මේක මට තේරුමක් නැති දෙයක් මේක මෙන්න මේ වගේ ඉවරක් නැති මටම හානියක් ලැබයක් ඒ මදිවට අර බලු පැටියාට මොකද වෙන්නේ පසුව දත් දෙන්න පටන් ගන්නවා නේද පසුව දත් දෙන්න පටන් ගන්නවා තුවාල වෙන්න පටන් ගන්නවා හානියක් වෙනවද නැද්ද? හරි. ඒ වගේ කාම ලෝකයේ වස්තුන් නැවත නැවත බලමින් නැවත නැවත අසමින් Tamange හිතේ සතුට පුරවාගත් අයට ඒ වස්තුව අහිමි වෙනකොට ඒ වස්තු හින්දාම ඒ වස්තුව තිබ්බත් ඒ වස්තුව තියෙද්දි මුරුදනවද නැද්ද? පීඩාවක් වෙනවද නැද්ද? පරිදාහයක් නැති වෙනවද නැද්ද? එහෙනම් කාමයේ මස්කට්ටක් වන්න කියන එක හරිද නැද්ද? එහෙනම් අන්න ඒක දැනෙන විදිහට අපේ හිත සකස් කරගන්න ඕනේ. එතකොට කාම වස්තුන් දැක්කහම සුබ හැඟීමක් නෙවෙයි එන්නේ අසුබ හැඟීමක් එන්නේ. හම්මෝ මේක හරියන්නේ නෑ කියලා. ආන් එක තමයි අසුබ නිමිත හදාගන්න එක විදිහ. ඉතින් ඒක හදාගන්න මොකද කරන්න ඕන? යෝනිසෝ මානසිකාරය උපදින්න ඕනේ ඒ සඳහා. මේවා එකින් එක එකින් එක අරගෙන මස් කට්ටකට සමාන කරලා තමන්ට සතුටුවෙන් සතුට ලබා දෙන ජවල් දරවල් ඉඩම් කඩම් යාන වාහන ආදී සියල්ල මස් කට්ටකට බල්ලා හදන මස් කට්ටකට සමාන කරලා මෙනෙහි කරන්න පටන් ගන්න ඕනේ. හරිද? මෙනෙහි කරන්න පටන් ගන්න ඕනේ. ඒකෝර ඒ විදිහට දැනෙන්න ඕනේ. නිෂ්පල දෙයක් විදිහට දැනෙන්න ඕනේ. දැනෙන ගානට ආපුවාමන්න අසුබරි මිත්‍යත් යෝනිසමනස්කාරය තියෙනවා. හරිද? මේ බාහිරින් එන හැම නිමිත්තක්ම සුබ විදිහට නෙවෙයි අසුබ විදිහට තමයි දැනෙන්න ඕනේ. ඊවැරදි මෙනෙහි කිරීම තියෙනවා. ඒක එන විදිහට හදන්න ඕනේ. හරි නැත්නම් කවුරු වෙලාද උපදින්නේ? පාරෙන් උඩ බැකේ. හරක් විතර නේ උපදින්න වෙලාද උපදිනවා. හ්ම් ඊගෙන කල්පනා කරන මේ භයානකම අපි හොඳටම තේරුම් ගන්න. ඊළඟට මාංශපේ ස්වરૂපමා කාම. මාස්කයලක් වගේ කියලා. හරිද? මොකද අපි මෙතනද මේක මම තේරුම් ගන්න. මේක මේ විදිහමද නැද්ද කියලා බලලා මට කියන්න ඕනේ. හරි මේ විදිහට මෙහෙ කරන්නත් ඕනේ. දැන් කාකෝරංචුවක් ඉන්නවා. කාකෝරංචුවක් ඉන්න තැනට මස් කෑල්ලක් දානවා. හරිද? මේ මස් කෑල්ලට ප්‍රමා කරලා තියෙනවා කාම වස්තුව කියන එක. එතකොට මේ මස් කෑල්ල දහගත්ත කාක්කා කලින් හිතේ මුළු කාකෝරංචුම දුකෙන්. ඇයි මස් නැති හින්දා? හරි? දැන් හම්බෙච්ච කෙනාට සතුටුද නැද්ද? දැන් කාක්ක කට්ටියන් මස් හම්බුනේ නැති මස් නැතුව ඉන්න ඔක්කොම කාක්ක ටික දුකෙන් ඉන්නේ මස් නැතුව. දැන් මස් කෑල්ලක් හම්බුණා. ඒකයි දැන් මේ. යානකොට එක්කෙනෙක් දහගත්තා. අනිත් අය ඔක්කොම සැපෙන් දුකෙන්ද? දුකෙන් අපිට හම්බුන්නේ නැහැ යන්න අරයට තමයි හම්බුනේ. හම්බෙච්ච එක්කෙනා. ඉන්නපි ඇයි නෑ ඉන්න දෙන්නේ. නේද? අනිත් කට්ටිය ඉන්න දෙන්නේ නෑ. මේ මස් කෑල්ල හම්බුච්ච ගමන් මොකද කරන්නේ? අරන් දුවන්න ඕනේ නේද? ඒක ආරක්ෂා කරන්න ඕනේ, හංගන්න ඕනේ, අනිත් පැයට පේන්න තියෙන තියාගන්න ඕනේ නේද? බොරු කියන්නේ නෑ, කාකාම් බොරු කියන්නේ නෑ මම කියන්නේ. මේ කාම වස්තුන් එකතු කරගත්තත් ඒව ආරක්ෂා කරන්න ඕනේ, තාප්ප ගහන්න ඕනේ, බල්ලන්ගෙන් ප්‍රවේශම් වෙන්න කියලා ගහන්න ඕනේ. නේද? ඒවා හින්දා බොරු කියන්න ඕනේ, ඒවා හින්දා හොරකම් කරන්න ඕනේ. හරිද නේද? මොකද සියලු කාම වස්තුන් කෙරෙහි හැම කෙනාගේම අල්ම බලන තියෙනවා නේද? බොහෝමත් බිරිඳක් එහෙම වෙච්ච ස්වාම පුරුෂයාට හරියට ප්‍රශ්න තියෙනවා නේද? ඒක ආරුණත් බිරිඳක් හම්බෙච්ච ස්වාම පුරුෂයාට හරියට ප්‍රශ්න තියෙනවද නැද්ද? හරියට ගැටලු සහගත තත්ත්වයක් තියෙනවා. ඒක වගේ තමයි. සියලු කාම වස්තුන් එහෙමයි. බොහෝ භෞතික සම්පත් තියෙන අය ඔක්කොටම නේද ඒවා ආරක්ෂා කිරීම පිළිබඳ ඒවා රැකගැනීම පිළිබඳ ප්‍රශ්න තියෙනවා. ඉතින් ඕනම කාම සම්පත්තියක් ගත්තොත් මේ ආහාරයක් අපිට ගත්තොත් එහෙම අපිත් එහෙම නේද? හ්ම්. ඉතින් හැම දෙයක්ම ගත්තොත් එහෙම. ඒ හැම දෙයක් එක්කම මහා පොරයක් අල්ලන්න ඒකින්ද බලන්න පින්නන්නේ මේ ලෝකේ ඉන්න මිනිස්සු ලොකු පොරයක් අල්ලනවද නැද්ද? පොරයක් අල්ලනවද නැද්ද? මරා ගන්නවද නැද්ද? රණ්ඩු වෙනවද නැද්ද? හපා ගන්නවද නැද්ද? නේද? බොරු කියා ගන්නවද නැද්ද? කේලම් කියා ගන්නවද නැද්ද? ඇයි මේ? මේ පොරේ මොකද්ද මේ? කාම පොරේ. නේද? කාම වස්තුන් වලට අල්ලන පොරේ. ඉතින් එහෙනම් අන්න ඒ පොරේ නිදහස් වෙච්ච කෙනෙක් තමයි අන්නරාරණ සේනාසනයේ වැඩ ඉන්න නේද? ස්වාමීන් වහන්සේ ඒකින්ද උන්වහන්සේට ප්‍රශ්න නැහැ. ආන් දැන් තේරෙනවද මේ පැත්තට ප්‍රශ්න තියෙනවත් ඇයි මේ පැත්තට කල්පනා කරන්න දෙනවා බුදි වෙනකොට කොච්චර දේවල් හිතන්න තියෙනවද? ඒක මේ ටික කරන්න ඕනේ මේ ටික කරන්න ඕනේ මේ ටික කරන්න ඕනේ මේ ටික කරන්න ඕනේ මේ මදියට සතු බිල් වලියක් කියලා ඉවා ගවන්න ඕනේ නේද? පොහොර ටික හොයන්න යන්න ඕනේ අර ටික ඕනේ මේ ටික ඕනේ නේද ඉවරක් නෑ නේද එක සැරේකට මුත්‍ර විවාගත්තා ගෞතම් කරා මේ සල් රැක්කා ඔක්කොම කරලා අස්සන්න ගෙට ගත්තා යන්තම් අපි මේ කන්නේ යන්තම් අස්සන්න ගෙට ගත්ත දැන් ඉතින් හරි කියලා සති දෙකයි නම දාය අර ඊළඟ සැරේ වපුරන්න ඕනේ වපුරන වැඩ ටික පටන් ගන්න ඕනේ. ඉතින් මුළු ජීවිතේ හැම වැඩක්ම එහෙමද නැද්ද? හැම වැඩක්ම එහෙමද නැද්ද? කාලෙන් කාලෙට කාලෙන් කාලෙට නැවත නැවත කරන්න ඕනේ නේද 80 වාරයක් හෝ 70 වාරයක් හෝ 60 වාරයක් හෝ 50 වාරයක් හෝ සිංහල අලුත් අවුරුද්ද කණ්ඩත් එකයි හ්ම් අලුත් අවුරුද්ද අලුත් අවුරුදු උත්සවයේ කී වාරයක්ද ලන්නේ තියෙන්නේ ඒ හැම වාරෙම කරුණ යන්නත් ඕනේ ඒ හැම වාරෙම අලුත් කරුණ යන්නත් ඕනේ ඉතින් මේ වගේ වාර කීපයක් මේක මේ වාර කීපයක් ඉවරක් නැතුව මේ කරන වැඩේ ගැන අපි කල්පනා කරලා බලන්න ඕනේ හැමතෙම. ඉතින් ඒ වගේ නිෂ්ඵල දෙයක් අන් අයගෙන් ආරක්ෂා කරගන්න ඕන දෙයක්. ඒ වගේ හැඟීමක් එනවා මම මේ ලොකු දේවල් ගත්තට. බලන්නකො නිරතල ආදිය පෝකේ නිරතල ආදිය සමහර අය කල්පනා කරලා කල්පනා කරලා හරියට වංචා කරලා බෝ කියලා කේලම් කියලා කොටෝලා අන්න අයට රිදෝලා ලොකු නිලයන් ලබා ගන්නවා. හ්ම්. ලබාගත් දවසේ ඉඳලා මොකද වෙන්නේ? ඒක ආරක්ෂා කරගන්න නොයේක දේව කරන්න ඕනේ නැද්ද? කරන්න ඕනේ. අන්න ඒවට පුරාලනවා. ඉතින් මේ නිලය, බලය, ධනය කියලා කියන මේ හැම දෙයක්ම මේ ලෝකේ තියෙන වෙන එකක් ඒක ඔක්කොම පැත්තකට දාලා දරුවෝ ගැන උනක් තියන අදහස නේද? ඒ හැම එකක්ම ආරක්ෂා කරගන්න දරුවෝ කියලා අයව දැඩිව ග්‍රහණය කරගත්ත දෙමව්පියන්ට ඒ ළමයින් ආරක්ෂා කරන්න ඕනේ. ඒ දරුවෝගෙන් ආරක්ෂා කරන්න අනිත් අයගෙන් රකින්න ඕනේ. ඉවරක් නැතුව කල්පනා කරන්න ඕනේ කියන නේද? හ්ම් ලොකු පීඩනයක් ඇති කරගන්න ඕනේ. ලොකු පරිදාහයක් තියෙනවා, දැවීමක් තියෙනවා, හැම වෙලේම ප්‍රාර්ථනාවක් තියෙනවා. මෙහෙම වෙන්න ඕනේ, මෙහෙම වෙන්න ඕනේ කියලා මරණාසන්න මොහොත දක්වාම මේක පරිස්සම් කරන්න හදනවා, මෙහෙම වෙන්න ඕනේ කියලා. ඉතින් ඉවරක් නැති පීඩිත සදායින් කවදද මේ හිත ඔය කල්පනාවලින් අයින් වෙන්නේ? නිදහසේ ඉන්නේ කවද්ද? හිත නිදහස් කරගන්නේ කවද්ද? හැමදාම හුඳට කල්පනා. එහෙනම් ඒක කම්බුල කප් තියාගන්න මඩේට වෙලාවට කොහොමද? කම්බු දෙකේම අත ගහගෙන ඉන්නේ. නේද? ඔළුවෙත් අත ගහගෙන ඉන්නවා. ඉතින් මේ தত্ত্ব මොකද මේ මේවා කොහොම වෙනස් වෙනවද? දැහැගත්තු මස් කැදල්ල වගේ හින්දා. ඊළඟට තියෙනවා තීන කූපමා කාම ඒ කියලා කියන්නේ අර දන්නව නේද අපි පන්දම් දෙන්නේ පන්දම් හුවට තියෙන්නේ දැන් නම් හුවට පාවිච්චි කරනවාදී නමුත් අන්නේ හුවටක් වගේ කියලා ඒ කියන්නේ පන්දමක් වගේ කියලා මේ කාම වස්තුන් ඇයි දැන් පොල්ලක් වලින් දැන්ද මේ පන්දම ඉස්සර නේද මතකද අරගෙන යනවනේ යනවා කට්ටිය නේද ඉතින් තව එකක් අනිත් පැත්තේ නල්ලා යන්නේ ඒ කියනකොට එයා දන්නවා අපේ කට්ටිය මේ කොච්චර දුර අරයි යන්න පුළුවන්ද කියලා. පොල්ලත් බඳලා ඒකේ එළියෙන් තමයි යන්නේ. හුළුවත් කියලා කියන්නේ. මේක අතේ තියාගෙන යන කෙනා අත පිච්චෙන්න ඉස්සෙල්ලා අතාරින්න ඕනද නැද්ද? සම්බුන් පල්ලහාට පිච්චීගෙන පිච්චීගෙන ඉද්දි නේද? මේක මේ මේක අයින් කරන්න ඕනේ. එතකොට අයින් කරගත්තම මොකද වෙන්නේ? ආපතිච්චෙනවා. දැන් මේ අල්ලගෙන ඉන්න සියලු දරුවෝ, ගෙවල් දොරවල්, යාන වාහන, ඉඩම් කඩම්, නිලතල, බලතල මේවාට බැඳිලා ඉන්න හැම කෙනෙක්ම ඒවා මරණයෙන් ඉස්සෙල්ලා අතහරින්න ඕනේ. අතහරින්න තමයි මොකද වෙන්නේ? ආ නේද? කේම් බොයලා, ගැරඬි වෙලා ඉඩම් වල හරිද බල්ලු වෙලා තෝදේවිය නම් කුක්කා දන්නවනේ තෝදේවිය කුක්කා ඉතින් ඔච්චර ඒ වගේ ඒ ඒ දේවල් කෙරෙහි තද ආසාවක් අල්මක් බල්මක් තියාගෙනම මරණය දක්වා මේක අරගෙන ගියොත් මනෝ සංචේතනාව කියලා කියන ඔන්න ඇති වෙන අකුසල චේතනාව පින්වත් මේ ඒ ගැන බුදුරජාණන් වහන්සේ බලන්න කිව්වේ ගිනි අඟුරු වලකට ඇදගෙන යන මිනිස්සෙක් වාගේ කියලා. Tamanට මේ ආහාර ගැන යුතුයකමක් තියෙනවා නම් මොනවා හරි දෙයක් ගැන Tamanට අධිකතර ඇලීමක් තියෙනවා නම් ඒවා හැම වෙලේම කල්පනා තියෙන්න ඕනේ මම මැරෙන්න ඉස්සෙල්ලා මැරෙන්න ඉස්සෙල්ලා මේක අයින් කරලා දාන්න ඕනේ මැරෙන්න ඉස්සෙල්ලා අයින් කරලා දාන්න ඕනේ කියලා ඒවා දසක් තියෙනවද දන්නේ ඒ සඳහා කොහොමද දන්නේ? ආ නෑ ඕක නෑ තාම හල් දිනවනේ නේද? එහෙම තමයි අදහස. පුළුවත්තනම් පල්හාට යනකොට තේරෙනවා දැන් මේක පිච්චෙන්න පිටුයි කියලා. නමුත් මරණය කොයි මොහොතක තේද? දන්නේ නැහැ. එහෙනම් ඉක්මනින් මේවා ධාර කරන්න ඕනේ. තියෙන ඇලීම් බැඳීම් අයින් කරන්න ඕනේ. මං ආය ආය මතක් කරනවා තනියමයි මැරෙන්න වෙන්නේ. එහෙනම් මැරෙන වෙලාවේදී මට බැඳීම් තිබ්බය මට ආදරෙන් හිටියාට ඇවිල්ලා මාව බේරගන්න කොහොමත්ම බෑ කියලා මේ තමන්ට තනියමයි මේ සසර ජීවිතේට මුහුණ දෙන්න වෙන්නේ තනියම. ඒක හොඳට මතක තියාගන්න. හොඳටම මතක තියාගන්න ඕන කාරණාවක් ඒක. හරි. කොහේ හරි කෙනෙක් පණුවෙක් කියලා ඉපදුනහම තනියම. ඔව් ඒක තනියම නේද ඔක්කොම වෙලකන් ගැදවිල්ල මොකද කණ්ඩායම් ගිහිල්ලා අපි එහෙනම් හාරමු යාළුවේ කියලා එකතු වෙලා ගහරන්නේ. නෑ නෑ පොළොව හත හත තනියම ඉන්නේ. බොම කුරුමියා තනියම අරක කරගන්නේ. නේද? මම තනි වෙලා ඉඳලා කියන්නේ. ඉතින් හැම තිස්සන් සත්‍යයකම තනියම සත්‍ය එක වචනයක් කතා කරන්න පුළුවන් ඒ කට්ටියට. ඉතින් ඒ වගේ මේ ලෝකයේ අසරණ අසරණකමේ හිලි පැත්තටම වැටෙනවා. අර ත්‍රිසංගත වෙලා උපදිනවා කියලා කියන්නේ අසරණකම ඉහළටම වැටෙනවා. එහෙනම් මැරෙන්න ඉස්සෙල්ලා මේ තියෙන බැඳුම් වලින් අයින් වෙන්න ඕන මොන කොහොමද මේ මැරෙනකොට අරන් යන්න තියෙන දේවල් නෙවෙයි මේවා. මැරෙනකොට ඔක්කොම දාලා යන්න වෙනවා. මම මෙතනින් උගුල්වල ගන්නවා මම මෙතනින්. මේ වෙන ජීවිතේ මාව අයින් කරලා ගන්නවා. ඒ අයින් කළ දැම්මම සාහිත්‍ය ජීවත් වෙන බය වෙන්න කවුරුත් බැරි ගින්නරෙන්නේ නේද? ඒක එඩිටර් වෙන්න ඕනේ. එඩිටර්ලා දරුවෝ ඉස්සරහ එඩිටර් වෙන්න ඕනේ. එඩිටර්ලා කියන්න ඕනේ මම යාන දවස් පහ භාවනා කරන්න. ඕනෑ විදිහකට කනවා. ඕනෑ විදිහකට ඉන්නවා. නේද? ඈ එහෙම කියලා මේක දරුවන්ට නෙවෙයි ප්‍රශ්නේ තියෙන්නේ මේ යන්න යන්න ටිකමයි ප්‍රශ්නේ තියෙන්නේ. ඒ වගේ තමන්ගේ මේ ඔකෝම ගැන හිත හිත ඉඳලා හරියන්නේ නැහැ. හරි ඔක්කොම ගැන හිතනවා නම් ඒකත් එක ධර්ම අවබෝධ කරගන්නයි කටයුතු සම්පාදනය කරලා දෙන්න ඕන. ආදරයක් තියනවා නම් ඔය දක්කම්බ සම්බදනයේද නෙවෙයි. හරිද? වයසට යනකොට කල්පනා කරනකොට මගේ තරුණ දරුවන්ට මම කොහොම හරි ධර්ම අවබෝධ කරගන්න කටයුතු කරලා දෙන්න ඕනේ කියලා කටට කැමැත්තක් තියෙනවා. කරගන්න සමුන්ත අවබෝධ කරගෙන. එහෙම නැතුව හරියන්නේ නැහැ. එහෙනම් කාරණා තුනක් අපි සාකච්ඡා කරා. අට්ටි අට්ටි කාංක රූපම කාම ඇට ඇට කඩලා වගේ. ඊළඟට මාංශ තේසූපම කාම. එහෙනම් මස් කඩලා ඒ තීනූක රූපම කාම. හරියට තනකොළෙන් හදපු මේ රූපයක් වගේ. හරි තව තව කාරණා කීපයක් තියෙනවා අපි ඊළඟ දවස් සාකච්ඡා කරමු. නමුත් මේ හැම එකක්ම සාකච්ඡා කරද්දී අපිට අදහසක් තියෙන හැඟීමක් තියෙන්න ඕනේ. මේක දැන් තේරෙන්න ඕනේ මේ ඉන්නේ දැඳීම දැඳීම ගැන හුලුවක්ක් වගේ දැනෙන්න ඕනේ. මොකක්ද එහෙම දැනීම කියන්නේ මොකක්ද? මට මේක මැරෙන්න කලින් අයින් කරන්න ඕනේ බැඳීම දැනෙනකොට මැරෙන්න කලින් අයින් කළ යුත්තේ මැරෙන්න කලින් අයින් කළ යුත්තේ ඉතින් හොඳ වගේ තවත් පන්දම් අල්ල ගන්න එකද හොඳ තියෙන පන්දම අතාරින්න මොකක් අලුතෙන් පන්දම් අල්ලන්නේ නැහැ ඒක දන්නවනම් අලුතෙන් පන්දම් අල්ලන්නේ නැහැ නෙවෙයි ඇල්ලෙන්නේ පන්දම් අහුවෙන්නේ එහෙමනම් ඉතින් මේකෙන්ද අපි මේ කාම වස්තුන් කෙරෙහි කෙනෙකුට දැනෙන්න නම් පින්වත් මේක තේරුමක් නැති දෙයක් ඒ වගේ මෙනෙහි කිරීම කරන්න ඕනේ. එතකොට අපේ මනසෙන් ඒක දැනෙන්න පටන් ගන්නවා. ඉතින් ඒ විදිහට සකස් කරගන්න ඕනේ. ඉතින් ඒකින්ද අපි කොහොම හරි කරලා මේ තත්ත්වයටපත් වෙන්න ඕනේ. මේ එකක් දෙකක් හරි අරගෙන කරන්න. බොඩේ කාරණා ගියම අහගෙන ඉතරක් ඉඳලා යන්න එපා. හරිද? බණ අහපු කොටේම මම කියන්නේ. හරි? හැම කෙනෙක්ම ධර්ම ශ්‍රවණය කරපුවා මේ එකක් දෙකක් හරි අරගෙන කරන්න පටන් ගන්න ඕනේ. නැවත නැවත මෙනෙහි කරන්න ඕනේ. නැවත නැවත මෙනෙහි කරන්න. ඒකට අසුබ නිමිත්ත හැදෙනවා. දකින්න දකින්න දේ ආය ආයේ ඒකේ දෙන්න දෙන්නේ මේක ගිනි අඟුරු වලක් වගේ. හරිද? හෙට කතා කරන් තියෙන ගිනි අඟුරු වලක් වගේ කියන්නේ. හරිද? ඉතින් ඒක හින්දා මේ පිළිබඳව දැඩි අවධානය යොමු කරන්නේ මේ කුංචි කාරණා නෙවෙයි මේවා අපේ ජීවිතේ කාමච්ඡන්දේ අයින් කරගන්න බුදුරජාණන් වහන්සේ මෙහි කරන්න කියපු විදිහවල. ඉතින් එහෙම මෙනෙහි නොකර කවදාකවත් කාමච්ඡන්දයෙන් ඉන්නේ අයින් වෙන්නේ නැහැ. බොහෝ කර්ම කතා කරා. ඒ කතා කරපු දේවල් වලින් මේ ධර්ම ශ්‍රවණය කරපු අය තමගේ ජීවිතයට බොහෝ ධර්ම කර්ම එකතු කරගත්තා. ඒ එකතු කරගන්න ලොකුම හේතුව වුණේ ආසන්නම කාරණාව වුණේ මේ නැදිරියේ ඉන්න දායකත්වයේ දර්ශනයේ පින්නත් පිළිස. මේ පින්නත් පිළිස තමන් ධර්මයේ ශ්‍රවණය කරන විතරක් නෙවෙයි අන්න ඒක ධර්ම ශ්‍රවණය කරවන්න ඕනේ කියලා තමයි බාහුවලයේ හරි හම්බ කරගත්ත ධනෙ විපහදම් කරලා මේ ධර්ම දානමය පින්න ධර්ම දානමය පුණ්‍ය කර්ම මේ ධර්ම දේශනාව මේ පින්නන්තයගේ නිවසට අරගෙන ආවා. ඉතින් ඒ මේ පින්නන්තය වෙනුවෙන් අපි ප්‍රාර්ථනා කරමු අදිෂ්ඨාන කරමු ධර්ම ශ්‍රවණය ආනිසංසයේ මේ හැම දිනාටම උතුම් නිවන අවබෝධය සඳහාම වේවා කියලා ප්‍රාර්ථනා කරමු. ආකාශත්තා චුම්මත්තා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං තිරං රක්ඛන්තු දේශනං තිරං රක්ඛන්තු මං තරන්ති Thank you.